මරණම්ති දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා නේද දැන් එහෙන් අර මුලින්ම කියන ලද ජාතිපි දුක්ඛා, දරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ යේහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලභති සම්පි දුක්ඛං කියන මේ සියල්ලම අන්තර්ගත කොට වදාලා බුදුරජාණන් වහන්සේ සංක්ෂිප්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා වෙන මේ වචනය. කොටින්ම කියතොත් පංච උපාදානස්කන්ධය දුකයි. ඒ ජාතිය කියන එක පිළිබඳව කතා කරන විට පංච උපාදාන ස්කන්ධය එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධයේ ඒක දේශයකින් තොරව ජාතිය පිළිබඳව කතා කරන්නට බෑ. ජාති කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීමක්. ඒ යම්කිසි භවයක පළමු පහළවීම. ඒ කියන්නේ පළමු පහළ වීම කියන්නේ භවයක පළමු පහළ වීමයි කිව්වම භවය කියන වචනය තේරුම් ගන්නට ඕන. භව කියන වචනේ නිගන් වෙන්නේ වීමක් කියන එක. නැත්තම් ස්ථිරව පවත්නා කිසිවක් නෙවෙයි. ඇතිවීම නැතිවීම වශයෙන් පැවතගෙන යන ධර්ම પરම්පරාවක් තමයි මේ භව කියන එකෙන් හඳුන්වන්නේ. භව කියන එකේ තේරුමත් ඒකනේ. භවති ඉති භවෝ භවති කියන්නේ ගේනුයි කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවක්ම පටිච්චසමුප්පාද දේශනාවක් ඒ විදිහටයි. එහි තිබෙනවා ස්ථිරව එක් විදිහක නැවතීමක්. නැවතීමක් ගැන කියන්නේ නැහැ. ඒ නිසා තමයි සියල්ල ඇත්තේද කියා ඇතුවක්. ඇතෙයි කියන එක ගත්තොත් ඇතෙයි කියන එක ඒ ඇති එක එහිමම තිබෙනවා වෙනස් වෙන්නේ නැtei කියලා එහෙම දක්වන්නට බැරි එකක් බවක් තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇත්තේද කියලා අහනකොට ඊටත් උත්තර වශයෙන් දෙන්නේ එසේ කියන්නේ නැtei කියලා. නැහැ නැතිද කියලා ඇසුවම ඒ එසේ කියන්නේ නැහැ කියලා. ඒ මොකද මේ මේ ධර්මයන්ගේ ඇතිවීමක් පැවැත්මක් හා නැතිවීමක් තිබෙනවා මිසක කිසිවකගේ ස්ථිර පැවැත්මක් තිබීමක් නැහැ. දැන් අපි භවයයි කියලා කතා කරනවා අපි මේ මේ එක භවයක්. මේ එක භවය නිශ්චලව තිබෙන තත්වයක් නෙමෙයි කියන්නේ නැහැ. නිරන්තරයෙන් අපට සිත් උපදිනවා නැතිව. සිත් සමග උපදනා වූ ඒ චෛතසිකත් සිත අනුවම ඇති වෙනවා නැතිව. සිත හා බඳුරු පැවතුන්නේ චෛතසිකයන්ට තිබෙන්නේ. ඊළඟට රූප කියලා කොටසක් තිබෙනවා. ඒ නෙමෙයි අපිට ලොකුවට පෙනෙන එක. ඒ රූප සත්‍ය හතරක් නිසා ඇති වෙනවා. කර්මය නිසා ඇති වෙන රූප තිබෙනවා. සිත නිසා ඇති වෙන රූප තිබෙනවා. ඍතුව නිසා ඇති වෙන රූප තිබෙනවා. ආහාරය නිසා ඇති වෙන රූප තිබෙනවා. ඒ ඇති වෙන ඇති වෙන හැම රූපම බිඳි බිඳි යන්නේ නැති වෙවි යන්නේ. ඒ නිසා තමයි අපිට හොඳට තේරුම් ගන්නට පුළුවන් එක තමයි මේ ආහාරය නිසා ඇතිවන රූප. දැන් අපිට කීප වරක් දවසකට ආහාර ගැනීමට සිදු වී තිබෙනමක් නිසාද එකවරකදී ගනු ලබන ආහාරයෙන් උපදවන රූප දිගටම පැවතගෙන යන්නේ නැහැ. එයින් මේ ආහාර ඕජාව සපයන්නේ නම් කිසි කාලයක් තුල. ඒ ඒ කාලයක් තුල සැපයන ඕජාවෙන් හටගන්නා රූප හා එයින් කෙරෙන උපස්තම්භනය එයින් කෙරෙනවා අනිත් රූපවලට උපස්තම්භනයක් උපකාරයක්. දැන් අප කලකට අපේ ශරීරය මේ මුළු ශරීරයම ඒ ප්‍රත්‍ය හතරක් නිසා හටගන්නා රූප වලින් යුක්ත. එයින් කර්මයෙන් හටගන්නා රූප අපි ප්‍රධාන කොට ගන්නවා. ඒ ප්‍රධාන කොට ගන්න ඒවා විශාල නිසා නෙවෙයි. ඒවා ඒ තිබෙන ඒ එක්තරා විදිහකට සැලකනවා නම් ඒවායේ තියෙන ප්‍රබලත්වය අනුවහා එය අපට මේ ජීවිතයේ පවත්ගෙන පවත්වාගෙන යාමට තිබෙන බලවත් උපකාරය වශයෙන් සලකා ඒවාට තමයි ප්‍රධාන ස්ථානය ලැබෙන්නේ. දැන් ඒ කර්මජ රූප. ඇස, කන, දිව, නැහැය, කය කියලා ප්‍රසාද වශයෙන් පහක් තිබෙනවා. චක්කුප්පසාද, සෝතප්පසාද, ගානප්පසාද, දිවහාප්පසාද, කායප්පසාද. මේ පහ. ඉතින් අනිත් කර්මජ රූප දෙක හැටියට පෙන්වන්නේ ඒ තව දෙකක් භාව රූප දෙක. විභාව කුම්භාව කියන ඒ භාව රූප. ඊළඟට ජීවිතය. ජීවිතේන්ද්‍රිය කියන්නේ ඒ තමයි අපි ජීවත් වන පිරිසක්. වශයෙන් සිටින්නේ මේ ජීවිතේන්ද්‍රිය රූපය කියන මේන් මේ නිසා. ඒ තමයි මේ ජීවත් කරන්නේ. ඒ කර්මජ රූපයක්. කර්මජ රූපත් ජීවත් කරනවා පාලනය කරනවා මේ ජීවිතය පවත්වන ජීවිතේනේ අනික වස්තු රූපය, හදේ රූපය, එය සිත හට ගැනීමට අවශ්‍යම රූපයක්. සිත හට ගන්නා ස්ථාන සයක් දක්වනවා අපේ ධර්මයේ. එයින් ප්‍රධාන තැන හැටියට පෙන්වන්නේ ඒ වස්තු රූපය. ඒ වස්තු රූප සහිත වූ ඒ කර්මජ රූපයන් හටගත්යන් පටන් දිගටම පැවතගෙන යාමක් නොවේ ඉතිවෙන්නේ ක්ෂණ ක්ෂණෙහි හටගන්නක්. ඒ නිසා තමයි කර්මජ රූප පිළිබඳව කතා කරන විට අප කියනවා ඒ කර්මජ රූප හටගත්තේ මේ ප්‍රතිසන්දියත් සමග පෙරපසු නොවි ප්‍රතිසන්දි සිතත් හා පෙරපසු නොවි හට ගන්නා කර්මජ රූප කොටසක් තිබෙනවා මව කුස ප්‍රතිසන්දි ගන්නා සත්‍යයන් පිළිබඳව නම් ඒවාට කියනවා කාය දසක භාව දසක වස්තු දසක කියලා. මේ කාය භාව වස්තු කියන ඒ රූප තුන. ඒ කලාප වශයෙන් ලැබෙන කලාප තුනක්. ඒ හට ගන්නට පටන් ගත්තේ ප්‍රතිසන්දි සිතේ උපාදක්ෂණෙහි ප්‍රතිසන්දිසිතේ තිතික්ෂණෙහිදී ඒ කලාප උපදිනවා. ප්‍රතිසන්දිසිතේ භංගක්ෂණෙහිදී උපදිනවා. ඊළඟට ලැබෙන්නේ භවාංගසිත භවාංගසිතේ උපාදක්ෂණෙහිදී හට ගන්නවා. තිතික්ෂණෙහිදී හට ගන්නවා. භංගක්ෂණෙහිදී හට ගන්නවා. දෙවෙනි භවාංගසිතේ උපාදක්ෂණෙහිදී හට ගන්නවා ප්‍රතික්ෂණෙහිදී හට ගන්නවා භංගක්ෂණෙහිදී හට ගන්නවා ඔය විදිහටයි කර්මජ රූපයන්ගේ ඇතිවීම ඒ පළමුවෙන්ම හටගත්තේ කර්මජ රූප වලට අයත් ආයු කාලය සම්පූර්ණ වෙනවා චිත්තක්ෂණ 17ක් යනකොට. ඒ චිත්තක්ෂණ 17 තිබෙනවා කුඩා ක්ෂණ 51ක්. ඒ 51 වෙනි කුඩා ක්ෂණය අර ප්‍රතිසන්දි සිතේ උපාදක්ෂණෙහිදී හටගත් කර්මජ රූපයන්ගේ භංගක්ෂණය. ඒ අතරේ හටගන්නා කර්මජ රූපය ඒ වාතය ආයු කාලයේ පැවත කුඩාක්ෂණ 51 සම්පූර්ණ වන විට බිඳෙනවා. ඒ නිසා එතන තිබෙන්නේද කර්මජ රූප පිළිබඳව තිබෙන්නේ බීමක් තිබෙන්නේ. වෙලා මොකද වන්නේ? වෙලා නැති වෙනවා. ඒ නිසා කියනවා අනුත්වා සම්භෝති උත්වා පටිවේති කිය. නොතිබූ දෙයක් ඇති වෙනවා. ඇති වූ දේ නැති වෙනවා. ඒකයි වන් ඒ තමයි මේ වීම. ඒ තමයි භවය. සිතත් එහෙමයි. දැන් එක සිතක් පිළි ඒක නැති වෙනවා. ඊළඟට තව සුඛක් උපදින. ඒ සුඛ නැති වෙනවා තව සුඛක් උපදින. එහෙම නැතුව සිත් ඉපදිලා දිගට පැවතීමක් ඇතියට ඒක සිතක් දිගට පවතිනවා නෙමෙයි. දැන් අපට එහෙම හිතෙන්නත් පුළුවන්. අපට තිබෙන අපට ඇතිවන සිත් පිළිබඳව අපේ සිත පිළිබඳවත් අපට හිතෙන්නත් පුළුවන්. මේ නිත්‍ය පැවැත්මක් ඇති දෙයක් ඒක. නිත්‍යත්වයක් ඇති දෙයක් නැහැ. එහෙම කිසිදු දෙයක් නිත්‍ය නැහැ. ඒ නිස්කන්ධ පංචකය අතර කිසිවක් නිත්‍ය නැහැ. ඒ නිසා තමයි අනිච්ඡං තී පංචස්කන්ධා කියන්නේ. මොකක්ද අනිත්‍ය කියන්නේ? අනිත්‍ය නම් පංචස්කන්ධය. දුකයි කියන්නේ කුමක්ද? ඒ පංචස්කන්ධය. අනාත්මයි කියන්නේ පංචස්කන්ධය. ඒ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ පංචස්කන්ධය පිළිබඳව අවිද්‍යාවෙන් මුලා වූ සත්වයිනට දෙන්නේ දකින්නේ හැඟෙන්නේ නිත්‍යත්වයක් සුඛත්වයක් හා ආත්මත්වයක්. ඒ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ඔවුන් ඒ ස්කන්ධ පංචකය ගන්නෙ. ඒ ගන්නෙ මත්සාද ඒ ස්කන්ධ පංචකය පිළිබඳ යථා භූත ඥානෙ ඇති සැටි ගැනීම කියන ඒ නුවණ නූපන් නිසා ඒ නුවණ නූපන් නිසා අප මුලා වී සිටිනවා වැහි සිටිනවා එහෙම නැත්නම් අපේ නුවණැස වසා පිළිනවා අවිද්‍යාවයි කියන ඒ මෝහය. ඒ නිසායි මේ දුකත් අපට කවද මේ දක්වා සංසිඳවා ගන්නට බැරිව තිබෙනවා. දුකේ සංසිඳීම තමයි නිවන කියන්නේ. දුකේ සංසිඳීම නිවන. ඒ කියන්නේ දුක නැවත නැවත උපදින ඒ දුකේ නැවැත්ම. දැන් ප්‍රතිසංවිසිතේ කියන එක මේ භවයට අනුතුරුව පහළ වීමක් නැතිව නැතිවන తත්වය ඇති වුණොත් ඉතින් අපි දුකෙන් නිදහස් වුණා මොකද දුක්ඛා ජාති පුනක් පුනක් නැවත නැවත ඉපදීම දුකයි නැවත නැවත ඉපදීම දුකයි කියන්නේ නැවත නැවත ස්කන්ධයන්ගේ ලැබීම දුක ඒ නැවත නැවත ස්කන්ධයන්ගේ ලැබීම දුකේ කියන්නේ ස්කන්ධයන්ගේ දුක නැවත නැවත කියන කතාව කුමු එක ස්කන්ධයන්ගේ දුක ස්කන්ධය කියන්නේ දුකට එතකොට දුක් වූ පංචස්කන්ධයයි කියන්නේ ඒ නිසා. ඒ දුක් වූ ස්කන්ධ පංචකයේ පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ජාති දුක්. ඒ මොකද ඒක ස්කන්ධ පංචකයක් පිළිබඳ දුකේ ආරම්භය එතනින් වන්නේ. දැන් දුක ජාති තුනක් තුනක් කියන්නේ. තුනක් තුනක් ජාති නැවත නැවත ඉපදීම දුක. එතකොට නැවත නැවත ඉපදීමේ කියන්නේ නැවත නැවත ස්කන්ධ පංචකයේගේ පහළවීමක් පළමු පහළවීමක් ඒ එක එක එක භවයක් පිළිබඳ පළමු පහළවීමක් එහෙම පහළ වුණේ නැත්නම් මේ භවය භවය පිළිබඳ પરම්පරා වශයෙන් සම්පති වශයෙන් පැවතගෙන යාමක් වන්නේ නැහැ අන්න ඒ ආරම්භය ආරම්භයම දුකයි ජාති දුක දැන් ඒ ආරම්භයේ දුක හොඳටම ඇත්ති නිර්යාදී සතර අපායි හා නිමිෂ්ණ ඒ මොකද ආරම්භයේ දුකේ කියන්නේ ಜಾති කියන එක මිනිසුන් පිළිබඳව දක්වනවා ප්‍රතිසන්දි සිතේ සිට මව් කුසින් බිහිවනු ජාති දුක දක්වලා. ඒ නිසා මේ පිනතුන් කියවලා ඇති ඒ ජාති දුක පිළිබඳ විස්තරවලදී සතිපට්ඨාන පොත්වල එන තිබෙනවා. ඒ වගේම විසුද්ධි මාර්ගෙහිත් තිබෙනවා. ජාති මව් කුස ප්‍රතිසන්දි ගැනීමේ පටන් මව් කුසින් නික්මෙන තුරු ඇතිවන්නා වූ ඉතින් මේ අවස්ථා පැහැදිලි කර තිබෙනවා මම ටිකක් පසුගිය දිනෙහි කීවා ඒවා දිගටම කියන්න උවමනා කරන්නේ නැහැ මේ පිනතුන්ට පොත් බලලා එය දැනගන්නට පුළුවන් පොත්වල තිබෙනවා ගර්භාවක්‍රාන්ති මූලක දුක්ඛය ගර්භ පරිහරණ මූලක දුක්ඛය ගර්භයේ නික්මෙන මූලක දුක්ඛය ආදි වශයෙන් එන ඒ දුක් වෙනතුන්ට කියවා බලත හැකි පොත්වල සඳහන් වෙනවා. ඉතින් ඒ මුල් ඒ සියලුම දුක් දක්වලා තිබෙන්නේ ජාති දුක හැටියට. ජාති. ඒක ඒක සම්මුති වශයෙන් නැත්නම් ඒකට කියනවා <clears throat> පරියාය වශයෙන්. මේ ධර්මයේ ඉගෙන ගන්න විට එක ධර්මයේ දේශනා කර තිබෙන මේ දේශනාව දෙවිදිහකට තේරුම් ගත යුතු තිබෙනවා. පරියාය දේශනා, නිප්පරියාය දේශනා. නිප්පරියාය දේශනාවෙන් කියන්නේ මේ අභිධර්ම දේශනාව. ඒකද කියනවා නිප්පරියාය දේශනාව. මේ සාමාන්‍ය සූත්‍රාර්ථයේ කියන දේශනා පරියාය දේශනාව. ඉතින් සමහර ඒ පర్యాయ දේශනාවයි විපర్యాయ දේශනාවයි කියන මේ දෙක පිළිබඳව වෙනසක් කරගන්නට නොහැකි කම හේතු කොටගෙන එකක් පිළිගෙන අනිත් එක අත්හරිනවා. ඒක නැtei කියනවා. ඒක හරි නෑ. ඒක හරියට දුක්ඛාදී චතුරාර්ය සත්‍යය පිළිබඳව කතා කරන විට ස්කන්ධ පංචකය එහෙම පිටින්ම දුකක්. එනිසානේ පටිච්චසමුප්පාදෙහි ඒව මේ දස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති. එහෙමනේ වදා මේ සම්පූර්ණයෙන්ම කේවලයේ කිව්වේ ඒකයි. එහෙම පිටින්ම දුකක් වූ මේ ධර්මයන්ගේ ඒ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ඉදීම පහළ වීම ඇතිවීම දේ දැන් එහෙම දුකක් වශයෙන් දක්වනවා එතන. ඒ ආර්ය සත්‍ය දේශනාවේ ඊළඟට පරමාර්ථ සත්‍ය දේශනාවේදී සුඛ දුක්ඛ උපේක්ෂා සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂාත්‍ය වේදනා වශයෙන් ද පහක් දක්වලා තිබෙනවා. අනුභවන වශයෙන් එක්ක තුනක් එහෙම නැත්නම් පහ ඉන්ද්‍රිය වශයෙන් පහක් නේද? එතන සුඛ වේදනාවක් තිබෙනවා. සුඛ වේදනාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ස්කන්ධ පංචකයේහි ආස්වාදයක් ඇත්තේ මේ ස්කන්ධ පංචකෙහි ආස්වාදයක් නැත්තේ නම් සත්‍යෝ මේ ස්කන්ධ පංචකයට ඇලුම් කරන්නේ නැත. ඇලුම් කරන්නේ නැහැ. ඉතින් ආස්වාදයක් නැද්ද? අපිට ඇස් දෙකක් තියෙන නිසා අපි දැකුම් කළු රූප බල බලා ඒ ප්‍රීතියක් සතුටක් සොම්නසක් ලබනවා. ඒ ඇස නිසා ලබන ආස්වාදය. කන නිසාද අපි ආස්වාදය ලබනවා. ඒ නිසා නිබඳු ආස්වාදයක් ලැබීම සඳහා ගන්නා වෙහෙස කරන වියදම ආදී කිසිවක් නොබලා ඒ ගැන නොසලකා නොපත්තා ඒ ආස්වාදයේ ලැබීමට ඇතැම් විටක හැතැම්ම සිය දහස් ගණන් පවා කෙනෙක් යන්නේ මොකද ඒ කනින් ගන්නට තිබෙන ආස්වාදය කන නිසා ලබන ආස්වාදය එතකොට ඇසත් ආස්වාද ජනනීයයි කනත් ආස්වාද ජනනීයයි නැහැ නැහැ අපි යම් යම් දේවල් සිඳින්නේ මොන කරුණක් නිසාද? එයින් අපට ලැබෙන ආස්වාදය නිසා. ආස්වාදය නිසා. එතකොට මේ නැහැලුත් අපට ආස්වාදයක් ලබා දෙනවා. දිව කොයිතරම් ආස්වාදයක් ලබා. නැත්තම් මේ තරම් විශාල හෝටල් වුණා කරනවා. දිවෙන් ලබා දෙන ආස්වාදේ සමහරු ඉතින් කියනවනේ අද ජල ජලධාරීද ජලධාරීද කියයි. මොකද ඒ ඒ දිවෙන් ලැබෙන ආස්වාදය. දිව ඒ තරම් ආස්වාද ජනනීයයි. කය මේ ඔක්කොටම වඩා භයානක ආස්වාදය ලැබෙන්නේ කයින්. ඒ නිසා සත්‍යෝ මේ ස්කන්ධ පංචකයට තිබෙන ආලයක් හැර සිටින්නේ. ওই කාරණේ සබුදුරජාණන් වහන්සේ එහෙම වදාරලා තිබෙනවා. ආස්වාද ජනනීය. ඉතින් ඒ ආස්වාදකත් එහෙම. ඒ නිසා සත්‍යෝ ඊට ඇලෙනවා. ඊළඟට බලන්නට ඕන බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ආස්වාදයක් ඇත්තේය ඒ නිසායි සත්‍යෝ මීට ඇලෙන්නේ නමුත් මේ පංචස්කන්ධෙහි ආදීනවයක් තිබෙනවා මෙන්න මේ ආස්වාදය විඳිනකොට ආස්වාදය ලබන විට ආදීනවය වැසිලා යනවා ආදීනව පැත්තට එන්නේ නැහැ ආදීනව ඉතින් Taman බොහෝම ආස්වාද ගණනීය වස්තුවක් හැටියට සැලකනු ලබන මේ S2 දෙකම ඇස් දෙකම ආදීනවයෙන් යුක්ත එකක්. ආදීනව සහිත එකක්. ඒ ඇස් දෙක ලැබුණාට ලැබුණු ඇස් දෙක කෙනෙක් ආරක්ෂා කරගන්න ඕන. සමහර විටක ඇස් දෙකේ දෘෂ්ටිය අඩු වෙනකොට වෛද්‍යවරුන් එහෙම කියන්නට පුළුවන් අසුවල් අසුවල් දේවල් අඩු නිසායි ආහාර පානයන්ගේ අඩු නිසා වෙලා තිබෙනවා. ඉතින් ඒකට හරියට ආහාර පාන ගන්නට නේ ඒ වගේම යම් යම් කර්මාන්ත ආදී කරන විට ඇස බොහොම විහිසම්මිත සිදු වෙනවා ජීන්දර වගේ දේවල් බලබලා කරන්නට සිදුවන රැකී ආරක්ෂා පිළිනවා ඒ වයිදී ඇසට මොන විදිහේ විපත්තියක් සිදු වෙයිද කොයි වේලේ සිදු වෙයිද කියන්නට බෑ ඒ නිසා ඇස බොහෝම ආරක්ෂා කර ගන්නට ඕන කරන දෙයක් ඒ ආරක්ෂා කර ගැනීම සඳහා Taman යම් තරමක වෙහසක් ඒ නිසා ගන්නවා නම් මේ ඇස අපට කරන කරදරයක්. ඒක මේ ඇස අයිතිකාරයාට ඇස නිසා ලැබෙන දෝෂයක් නැත්නම් වරදක් කරදරයක්. ඒක ඇසේ තිබෙන ආදීනම. ඒක ඇසේ ආදීන. ඊළඟට ඒ ඇස නිසා තව පැත්තකින් බැලුවම ඇස නිසා සිල්වලක් පිරෙන්නේ දෑත නිසා කරති බොහෝ පෞද්‍ය. ඒ ඇස නිසා කෙනෙක් බොහෝම පෞරස් කරගන්නවා. දැන් මේ පින්නතුන් දන්නුම ඇති ඒ මහා කච්චායන හාමුදුරුවන් ව දක්නට ලැබුණු සෝරయ్య නැමැති සිතානම් ඒ සෝරయ్య සිතානන්ට ඇස් දෙකක් තිබුණේ නැත්නම් කච්චායන හාමුදුරුවන් දකින්න හම් වෙන්නේ නැහැ. නමුත් ඇස් දෙක තිබුණු නිසා කච්චායන හාමුදුරුවන් දැක්ක. කච්චායන හාමුදුරුවෝ කියන්නේ රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයේදී දී වදාළ මහා මේ ශ්‍රාවකයන් වහන්සේ නම සංක්ෂේපයෙන් වදාළ ධර්මයක් විස්තර වශයෙන් දේශනා කිරීමෙහි අග්‍රස්ථානය ලැබුණේ ඒ කච්චායන හාමුදුරුවන්. අනේ කච්චායන හාමුදුරුවන්ගේ රූ සපුව බොහෝම ලස්සන කෙනෙක්. රන්වන් සිරුරක් කච්චායන කියන වචනේ තිබෙනවා ඒ අර්ථය. රන්වන් සිරුරක් තිබුණා. මේ හාමුදුරන්ට දක්වන්නට ලැබුණු හැටියේම මේ සෝරේය සිතානන්ත සිතානන්ගේ සිත පෙරළුණා. දන්නවනේ සිත පෙරලෙනවා කියන්නේ. සිත පෙරලෙන්නේ සංඥා විපර්යාස චිත්ත විපර්යාස, ධිට්ඨි විපර්යාස කියලා තියෙනවා විපල්ලාස ධර්ම. මේ සංඥා විපල්ලාසයෙන් පෙරළුනේ සංඥා විපල්ලාස. දැක්ක හැටියේම දකින්නට ලැබෙන්නේ මොනවද? දැන් ශරීරයේ දක්නට ලැබුණේ සබ මතුපිට පෙදසෙන සිවිය දක්නට ලැබුණා. බොහොම අලංකාර තමයි තිහින පේන හැටියට අලංකාරනේ. ඉතින් මේ අලංකාර ශරීරය පිළිබඳ ඒ මතුපිට දක්නට ලැබෙන දෙයින්ම Taman රැවටිලා නැත්නම් ඒ විපල්ලාශයට පත් වෙලා අදහස් කළානේ මේ පැරැත්තා මාගේ භාර්යාව වුණා නම් එහෙම නැත්නම් මගේ භාර්යාවට මේ විදිහේ රූසප්පුවක් ලැබුණේ නම් ඒ හිතල වැඩි වෙලා ගියේම සිටුතුමාගේ ලිංග විපර්යාසයක් සිටුතුමා එවේලේම ස්ත්‍රියක බවට පෙරළුණා. එකින් කාටවත් කියන්නට බය අමාරු ලැජ්ජයි. ඒක එවකට සිටුතුමාට තම සිටු භාර්යාවගේ දරුවන් දෙදෙනෙක් ලැබිලා සිටියේ. සිටු භාර්යාව තමා නිසා දරුවන් දෙදෙනෙක් ලැබිලා සිටියේ. එදින ආපසු ගෙදර යන්න මේ නිසා පලාතම අත්හැරලා ගියා. ගිහින් වෙනත් පලාතක එහෙත් සිටුවරයෙකුට භාර්යාව වුණා. භාර්යාව වෙලා එහිදීද දරුවන් දෙදෙනෙක් ලැබුවා. ඒකට තමා පියා වූ දරුවන් සිටියා දෙදෙනෙක් Taman මව වූ දරුවන් සිටියක් දෙදෙනෙක්. මහිම ඉන්නකොට තමන් වීථිය දෙස බලමින් සිටින වේලාවක ස්ත්‍රියක වශයෙන් දක්නට ලැබුණා ඇසුරු කළ තමන් දන්න වෙලෙන්දේ වෙළඳාම යා ඒ නගරය. ඔහුගෙන් කරුණු විමසලා තමාට සිදු වූ මේ විපත පිළිබඳව වම ඒකට ප්‍රතිකර්මයේ හැටියට ඒ වෙලෙන්දක් තිබා මෙතන කල යුතු වෙන්නේ ඒ ආර්යයන් වහන්සේව ක්ෂමා කරගන්නේ. විදේශේ ක්ෂමා කරගෙන පස්සේ ඒ தත්ත්වය වෙනස් වුණා. නමුත් දීගෙහි ලැබී සිටියේ නැහැ. දීගෙ අත්හැරලා මහණ වුණා. ඉතින් බලන්න අර මේ S2 S2 තමාට ඒ ජීවිතයේදීම බලවත් විපත්තියක් පිණිස පැවතුනානේ. මේ ඇස් දෙකේ තිබෙන ආදීනයක්. ඇස් දෙක අකුසල් දැනවීමට හේතු වන දොරටුවක් වීම ඒ ඇස් දෙක පිළිබඳව තිබෙන ආදීනයක්. මේ ඇස් දෙකින් ලබා ගන්න තියෙන ප්‍රයෝජනක් තියෙනවා. දැන් එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ වදාරනවා දසනානුත්තරිය, සවනානුත්තරිය කියලා දෙකක් පිළිබඳව දස්සනානුත්තරය කියන්නේ දැකීම වතුරෙන් ශ්‍රේෂ්ඨ දැකීම. ඒ ඒ මේ සත්‍ය දර්ශනය ගැන නෙවෙයි එතන පෙන්වන්නේ මේ ඇස් දෙකින් කරන දැකීම ගැන. උතුම් දැකීමක් කියලා ඒ කුමක්ද බුදුරජාණන් වහන්සේ මහන්සේගේ ශ්‍රාවකය සංඝයා ආදී ඒ යහපත පිණිස පවත්නා දර්ශන දැකීම. ඒ දර්ශනානුත්තරය. ශ්‍රවණානුත්තරය වශයෙන් දක්වනවා ධර්මයේ ඇසීම අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියා දක්වන ඒ සඳහා වූ ඇසීම සඳහා කන උමනා කරනවා. ඉතින් ඒ කනෙන් ලබන ලොකුම ප්‍රයෝජනයක් තියෙනවා. දැන් ඒ කන් නැති අරූපාවචර ධර්මයකට තෙමේ ප්‍රත්‍යඥන ප්‍රත්‍යඥව නම් එතනට ගියේ. ඔහු එහිතර එහි වාසය කරන තාක් කල් ධර්මයක් අසන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසාම ඒ එහි වාසය කරන තාක්කල් තමන්ට මාර්ගඵලාභිගමනයක් කරන්නට ලැබෙන්නේ නැහැ. තමන් ප්‍රත්‍යඥයෙකු හැසේ වශයෙන් නම් එතන උපත්. විපාක කනේ ප්‍රයෝජනයකුත් තිබෙනවා. නේ? ඇසේ කනේ ප්‍රයෝජනයකුත් තිබෙනවා. ආදීනයකුත් තිබෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම ඇස කන ආදී කොට ඇති මුළු ශරීරයත් ඒ ශරීරයේ ඇසිරි කොට පවත්නා වූ සිතක් මේ පංචස්කන්ධ. මේ පංචස්කන්ධය කෙනෙක් කරුණ දන්නා කෙනෙක්, තේරුම් ගත්ත කෙනෙක්, නුවණ උපදවා ගත්ත කෙනෙක් කුමක් සඳහාද යොදා ගන්න? මේ යොදාගන්නේ පංචස්කන්ධයෙන්ම ඈතර වෙන්න. පංචස්කන්ධයෙන්ම ඈතර වෙන්න, දුකෙන් ඈතර වෙන්න. දැන් දුකින් ඈතර වීමයි කියන්නේ කුමක්ද? දුකෙන් එතර වෙනවයි කියන්නේ පංචස්කන්ධය අත්හරිනවයි කියන්නේ. පංචස්කන්ධය අත්හැරීම. ඒ පංචස්කන්ධය අත්හරින්නට කල ඒ පංචස්කන්ධය අත්හැර හැක්කේ කාටද? නැත්නම් කොහොමද? මේ පංචස්කන්ධයෙන්ම තමයි එකකල යුතුව තිබෙන්නේ. නේ? පංචස්කන්ධ තරණය පංචස්කන්ධයක් ඇති කෙනෙකු විසින් කළ යුතුව තිබෙනවා. කරන්නට තිබෙන්නේ කුමක්ද? පංචස්කන්ධය ගැනම බැලීමයි. ඒ බලන්නේ කුමටද? නුවණ උපදවා ගන්න. නුවණ උපදවා. නිකම් කෙනෙන්නේ නැහැ අපට. පංචස්කන්ධයේ පිළිබඳ හරි දර්ශනයක් අපට ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳ නුවණ යොමු කරගෙන බැලීමක් කලේ නැත්නම් අප නිතරම ඒ ස්කන්ධ පංචකෙහි තත්වයන් පිළිබඳව රැවටි රැවටි සිටින්න. තමා පිළිබඳවත් රැවටෙනවා තමාගේ ස්කන්ධ පංචකය. පිළිබඳව ඒ වගේම අනුන් පිළිබඳවත් වැඩ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාරන්නේ ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සත්‍වකාරයේදී එහෙම වදාරන්නේ මොකද තමා පිළිබඳවත් දකින්නට ඕනේ ඇත්ත තමා පිළිබඳව ඇත්ත දැක්කාම ඒ අනුසාරයෙන් අනුන්ගේ කය පිළිබඳවත් අනුන්ගේ ස්කන්ධ පංචකය පිළිබඳවත් తත්වය එහෙමමයි කියන එක ඒ තැනත්තා දකිනවා එවිට තමා පිළිබඳව මුලාවක් තමාට නැත්නම් අනුන්ගේ ස්කන්ධ පංචකය පිළිබඳව මුලාවක් ඇතිවන්නේ නැහැ. මේ මුලාව පිරෙන්නේ තවාගේ ස්කන්ධ පංචකයට. ඒ නිසා මේ ස්කන්ධ පංචකය පිළිබඳව පවත්නා වූ මුලාව නැති කර ගැනීමට නම් ස්කන්ධ පංචකය දුකක් හැටියට දකින්න ඕන. ඒක දුකක් මිසක වෙනකක් නෙවෙයි කියන. අන්න ඒ දුක. ඒක නිෂ්පර්යාය වශයෙන් ගන්න බෑ. පర్యాయ වශයෙන් නම් සැපකුත් තියෙනවා. පర్యాయ වශයෙන් දක්වන විට තිබෙනවා සැපයක් තිබෙනවා, සොම්නසක් තිබෙනවා. ඒ විදිහට ඒක පర్యాయ. තව නිෂ්පర్యాయ වශයෙන් කියනන්නට ඕනේ දුකක් තියෙනවා. ඒ ආර්ය සත්‍යය හා පරමාර්ථ සත්‍යය. ද පරමාර්ථ සත්‍ය මේ සම්මුති සත්‍යය, පරමාර්ථ සත්‍යය, ආර්ය සත්‍යය කියලා සත්‍ය තුනක් තිබෙනවා. සත්‍ය තුනක්. සම්මුති සත්‍යය කියන එක ලෝකයාගේ පිළිගැනීමේ හැටියට ඇත්ත. ඒ ඇත්තෙහි නොපිහිටා අපට ලෝකෙහි ජීවත් වන්නට බෑ. කාට හරි ගිහින් කියන්නට බෑ මම නැහැයි කියලා. <laughs> එතකොට ඒ දැනත්තා හිතයි කිස්සෙක් කියලා නේ. මම නැහැයි කිව්වා. කවුද ඔය වැඩේ කළේ කිව්වම මේ පංචස්කන්ධ හැක්කුවම ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ ඒක නෙවෙයි. ඒක ලෝකයේ තිබෙනවා යම් මේ පිළිගැනීමක් ඒ පිළිගැනීමේ හැටියට කතා කරන්නට වෙනවා. කවුද මේක කළේ කියවම තමන් කළා නම් මමයි කියලා කියන්නට ඕන. එහෙම නැත්නම් අසුවලායි කියලා. එහෙම කියන්න කියලා. ඒක සම්මුති සත්‍ය. එහෙම සම්මුති සත්‍යෙහි පිහිටා පිහිටිය යුතු අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවවලදී මම සම්මුතිය පිළිගන්නේ නැහැ. පරමාර්ථයම විතරයි. ඒ නිසා පරමාර්ථය අනුවයි මම කතා කරන්නේ කියලා මේ මේ කතාව පවත්න්නේ නාම රූප දෙකක් කියලා එහෙම කියන්නට බෑ. දැන් කවුරු හරි ගිහිල්ලා තමන්ගේ සතහනක් එහෙම ලියනවා නම් අසුවල් ගිනිහි අසුවලාගේ කතාව ඇසුවයි කියලා ලියනවායි මේ පංචස්කන්ධයක් කරපු කතාවක් මම ඇහුවයි එහෙම ලියන්නේ නැහැ නමක් සඳහන් කරන එහෙම ලියනවා ඒක සම්මුති කතාව සම්මුතිය නමුත් ඒක පරමාර්ථ සත්‍ය හිලා ගන්නා විට නම් බොරු වෙන පරමාර්ථ වශයෙන් ගන්නා විට මේ ක්‍රියා සිදුවීමේදී ඇතිවන ධර්මයන් බලන්න ඒ නිසා මේ පරමාර්ථ සත්‍යෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නැහැ. අසුවලා අසුවලා එක එක පුද්ගලයා කරපු වැඩයි එහෙම දක්වන්නේ නැහැ නේ. පටන් ගන්නෙම කුසල ධම්මා අකුසල ධම්මා ව්‍යාකතා ධම්මා. එතන කුසල ධම්මා අකුසල ධම්මා ව්‍යාකතා ධම්මා කියනවා මිසක අසුවලා කුසල් කරනවා අසුවලා අකුසල් කරනවා අසුවලා ඒ කුසල අකුසල් දෙකට වායක් නොවන දෙයක් කරනවා කියලා එහෙම දක්වන්නේ නැහැ. කුසල ධර්මා අකුසල ධර්මා ව්‍යාපතා ධර්මා කියේ ඒ ධර්ම සමූහයක් දක්වන්නේ එතන. කුසල් වශයෙන් හට ගන්නා වූ ධර්ම සත්වනවන පුද්ගලනවන ධර්මයෝ ඇත්තා. එතන මොනවද දක්වන්නේ? පරමාර්ථ ධර්ම. එතන කුසල ධර්මා කියන තැනදී කුසල් සිත් 21 කුත් චෛතසික 38 කුත් දක්වනවා කුසල ධර්මා. අකුසල ධර්මා කියන තැන අකුසල් සිත් 12 කුත් චෛතසික 27 කුත් අකුසල ධර්මා කියන අභ්‍යාකතා ධර්මා කියන තැනදී විපාක සුත් 36ක ක්‍රියා සුත් 20ක ඒ සමගයේදන চৈতසික 38ක 38ක ඊළඟට රූප 28ක නිර්වාණයක් දක්වනවා අභ්‍යාකතා ධර්මා අනේ එතන පරමාර්ථමයි සියල්ල එතන පරමාර්ථ ධර්ම එතන සම්මුතිය නෙවේ පරමාර්ථ දැන් ඒ පරමාර්ථ සත්‍යෙහිලා සලකන විට සම්මුතිය කියන එක පරමාර්ථ වශයෙන් ඇත්තක් නෙවෙයි. පරම ඒ පහම ඇදිලි විස්තරයි. දැන් අපි සම්මුති ව්‍යවහාර වශයෙන් කියනවා අසුවල් වේලාවෙහි මා දැල්වූ පහන දැන් දල්වා පැය වෙනවා නැත්නම් පැය දෙකක් වෙනවා තවමත් දැල්වෙනවා. ඒ ඒ පහන පිළිබඳව තමාට ඇතිවන ඒ දැනීම, ඒ හැඟීම සම්මුති වශයෙන් කතා කරනවා නම් හරි හරි කියන්නේ තමා ඒ වෙලේ දැනු පහන තමයි මේ දැනුත් ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒක සත්‍ය වශයෙන්, පරමාර්ථ වශයෙන් බලන විට ඒ පහනේ පහනේ ඇවිලෙනවයි කියන්නේ යම්කිසි රූප කොටසක් ඇති වෙනවා කියන එකද? ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙන එක දිගටම තියෙන්නේ නැහැ. මේ ඇති වෙන එක නැති වෙන්නට වැඩි වේලාවක් ගතවන්නේ නැහැ. හයට ගැල් වූ පහන හයයි තප්පරයටවත් නැහැ. මොකද ඒ ඒ එළිය ඒ පහන් සිලුව මේ දැල්වූ වේලේම නැතිව ගියා. වෙන සිලුවක් නගින්නේ. ඒ ඇදී ඇදී එනකොට ඒ තෙල් ගින්නට අසුවි දෙවි දෙවි යනවා. දෙවි දෙවි යනවා. කිසිදු නැවැත්මක් නැතිව ඒ දෙවි දෙවි යාම සිදු වෙනවා. එසේ සිදුවන සම්පතියක් පිළිබඳව ඒ සම්පතිය බිඳ බැලීමට අපට නොහැකි බැරි අර සම්මුති ව්‍යවහාරයෙන් පිටා අපි කියනවා ඒ පහන දැනුත් බැරි වෙනවා. ඒ වගේම තමයි අප පිළිබඳව කතාව. අවුරුදු 60කට 60 60 ගණනකට ඉස්සෙල්ලා මම උපන්නා. තාම මේ මම ඉන්නවා කියලා අපිට ඇති වෙනවා හැඟීමක්. හැඟීමක්. ඉතින් ඒ අවුරුදු 60 ගණනකට ඉස්සෙල්ලා මව් කුස ප්‍රතිසන්දිග්‍රහණය කළ ඒ මොහොතේදී පැවති රූප ඊට අනුතුරු අවස්ථාවේදී නෑනේ අර චිත්තක්ෂර ගණනින් ගත්තාද චිත්තක්ෂර 17ක් ගත වුණු හැටියේම අර මුල්ම අවස්ථාවේදී හටගත්ත රූප එකක්වත් එතන නැහැ. ඒ ඔක්කොම නැතුව ගියා. චිත්තක්ෂර 17 සම්පූර්ණ වීමත් සමග. තව රූප හරියට අර පහන් දැල්ලක මේ තෙල් අසුදී දැරි යනවා වගේ. ඉතින් මේක දැන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් අපිට තියෙනවා. ඒකයි මේ වීමයි කියන්නේ. මේ වීම පෙනෙන්නේ නැහැ. මේ වීම කියන එක මේ භවය. ඒ කියන්නේ භවය කියන මේ වචනය බොහෝම ලක්ෂණ ඒක තේරුම් ගන්නට පුළුවන් නම් ඒ උත්සාහ කරලා තේරුම් ගන්නට ඕන මේ මේ ධර්මයේ තේරුම් ගන්නට සාම ප්‍රයෝජනවත් වචනයක් ඒ භව කියන එක. මේ ඒකේ ඒ භව කියන එකේ නෑ කිසිදු තැනක නැවැත්ම. ඒකයි තේරුම් ගන්න. නැවතීමක් නැහැ. නිරන්තරයෙන් යන්නේ. ඉතින් යන්නේ අතරේ අර යාම හරියට මේ උඩට යමක් වීසිකලාම ඒ වීසිකලයක පහළට එනවනේ. ඒ පහළට එන්නට කලින් වීසිකල මේ වීසිකලේ යම්කිසි ශක්තියක් යම්කිසි බලයක් නම් ඒ බලය නිසා උඩට ගිය දේ පහළට එන්නට කලින් අර උඩටම ගිය තැන යම්කිසි නැවැත්මක් තිබෙන. අන්න ඒ වගේ පිටියක් මේ රූප පිළිබඳව තිබෙන. නාම පිළිබඳව නම් තිබෙන්නේ බඳුම එකක් තමයි. උපාද පිටිභංග කියන්නේ ඒ නිසා අර සිතේ රූපයේ තිබෙන පිටික්ෂණය චිත්තක්ෂණ කුඩාක්ෂණ 49ක් කියලා දක්වනවා. ඒ කුඩාක්ෂණ 49 කියන එක මෙහෙම කරන කාලයක් නෙවෙයි. මෙහෙම කරන කාලයක් නෙවෙයි. මේ අසුරුසනේ කියන එක සිතේ කාලය නෙවෙයි. ඒක මේ ඇඟිල්ලකින් කරන කාලයක්. සිතේ කාලය, ඒ අසුරුසනක් කියන කාලය තුලදී සිත් දහස් ගණනක්, ලක්ෂ ගණනක් ඇති වෙලා නැති වෙන්නට පුළුවන්. ඒ තරම් ශීඝ්‍රයි සිතේ කර. සිතේදී. එබැවිනුයි නාහං වික්කරේ යඥං ඒක ධම්මං සමුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යතේ ධම්මික වේ චිත්තං යාවං සිදං භික්කවේ උපමාපින සුකරා යාව ලහු පරිවත්තං චිත්තං ගමෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. සිතේ ඇති වහා ඇතිව නැතිවන බවට උපමා දැක්විය හැකි නොවේ කියන එකයි නසුකරා කියන එකෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තරම් වේගවත්. ඒ අනිත් මේ බාහිරව තිබෙන වේගවත් නොඑක් දේ තිබෙනවනේ. බොහෝම වේගයෙන් සිදුවන සිද්ධීන් තිබෙනවනේ. ඒ ඔක්කොම රූපක්‍රියා. ඒ ඔක්කොම රූප. රූපවල තිබෙන වේගය. ඒ රූපවල තිබෙන වේගයට වඩා අතිශයින් වේගවත් එකක් තමයි සිත. එනිසා ඒ සිතේ වේගය තේරුම් ගන්නට සිත පිළිබඳව සොයන්න. බාහිර දේවල් සොයලා සිතේ තියෙන වේගය හොයාගන්න. සිත පිළිබඳ විමසිලිමත්ව සිතින් බලන්නට ඕන. ඒක තමයි භාවනාවදි කරන්නේ. අපි සිතයි කයයි දෙකම මේ භාවනාවට ගන්නේ. අනේ සිතයි කයයි දෙකම අරමුණු කරනවා භාවනාවේදී තරමකට හෝ සිතේ ඇති වේගය තේරුම් ගත හැකි වන්නේ එබඳු භාවනාවක් කරන කෙනෙකුට. සිත කොයිතරම් වේගවත් ධර්මයක්ද කියන්නේ. එහෙම නැතුව සිතේ තිබෙන වේගය තේරුම් ගන්නට බෑ. එමකොද සිත සිත ඔහි ඇති වෙන එකක් කරනවා, තව එකක් කරනවා, තව එකක් කරනවා. ඒක වේගයක් නෙවෙයි අපිට තේරෙන්නේ. සිතින් කරන ක්‍රියා ඒ සිත නිසා කරන ක්‍රියා අපි දකිනවා. ඒවා සිත කරන සිතෙන් නිසා කරන ක්‍රියා හැටියට නෙවෙයි අපි දකින්නේ. ඒවා මම කරන ක්‍රියා කියලානේ දකින්නේ. ඒ නිසා අපට සිත වෙන් කරගෙන බලන්නට එහෙම අවස්ථාවලදී බෑ. නමුත් සිත වෙන් කරගෙනම ඒ ක්‍රියාව උනත් කරත් හැකි සිත පිළිබඳ අවධානය යොමු කරගෙන. ඒකටයි මෙනෙහි කිරීමේ කියන එක එන්නේ. එතකොට සිතයි කයයි දෙකම ඊට ඇතුළත් වෙනවා. හිත කය දෙකේ දැන් කවරක් හෝ යම්කිසි ක්‍රියාවක් සිදු කරන විට ඒ ක්‍රියාවට සිතයි කයයි දෙකම සම්බන්ධයි. ඒ නිසානේ නාම රූපේ කියලා කියන්නේ. සිතයි කයයි දෙකම සම්බන්ධයි. ඒ සිතයි කයයි දෙකේම ක්‍රියා මාත්‍ර තමයි අසුවලා අසුවල් දේ කළා අසුවල් දේ කරනවා ආදි වශයෙන් අපි ඒවා ගැන කතා කරන්නේ. ඒ නාම රූප දෙක එකතුව නැත්නම් ස්කන්ධ පංචකයකගේ ක්‍රියාව ස්කන්ධ පංචකයේම ක්‍රියා ඒවත් කියන්නට ඕන ඒ ස්කන්ධ පංචකයයි කියන්නේ ක්‍රියා මාත්‍ර ක්‍රියා මාත්‍ර ඉතින් මේ ක්‍රියාවල තිබෙන්නේ ක්‍රියා පිළිබඳව තේරුම් ගත යුතු ප්‍රධාන කාරණේ තමයි ක්‍රියාවක් කියන එක ඇති වූ හැටියේම වාගේ නැති වෙනවා ඇති වූ හැටියේම වාගේ ක්‍රියාව හටගත් මොහොතේම යන මොහොතට අනුතුරුවම මොහොතේම කියන එක තරම් ගැළපෙන්නේ නැහැ මොහොතට අනුතුරුවම නැති එක. එහෙම විසක කිසිදු ක්‍රියාවක් කාලයක් බොහෝ වේලාවක් පවතිනවායි කියන්නේ. හැම ක්‍රියාවල தත්වයම ඒකයි. ක්‍රියා කියන ඒවා ඒකයි ස්වභාවය. ඉතින් මේ ක්‍රියාවලින් චිත්තක්‍රියා අර රූපක්‍රියාවලට වඩා වේගවත්. ඒකයි මේ දෙකේ තියෙන වෙනස තේරුම් ගන්න තියෙන්නේ. රූපක්‍රියාව චිත්තක්‍රියාවට වඩා වේගවත්. එහෙම නැත්නම් දෙකම ක්‍රියා. දැන් අපිට පේන්නේ රූපය කියන එක ක්‍රියාවක් හැටියට නෙවෙයිනේ. අපි රූපය දකින්නේ කොහොමද? මේ විශේෂිත පාදාන්තය දක්වා, කේසාන්තේසිත පාදාන්තය දක්වා විවිධ පවස්නා ඔය නිශ්චලව තිබෙන ඕනනම් සමහර වෙලාවට එවි වැඩක් කරන ක්‍රියාවක් කරන එහෙම නැත්නම් ඔය නිකන් තිබෙන දෙයක් ඇටියෙන්නේ නමුත් නිකන් තිබෙන දෙයක් ඇටියට සලකන ඒ රූපය වුවද නිරන්තරයෙන් ඒ ක්‍රියාව සිදු වෙමින් තියෙන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒ දකින්නට පුළුවන් ශක්තිය අපට නැහැ මක්නිසාද අපි ඝන විනිභෝගය කරලා නැත්නම් ඒ ඝන විනිභෝගය කරන කෙනෙකුට එයද පිරිසිඳ වෙන් කරලා දකින්නට පුළුවන්කම ඇති වෙනවා. ඒක කෙරෙන්නේ නුවණ දියුණු වූ තරමට. නුවණින් නම් ඒක කළ හැක්කේ. නුවණ දියුණු වෙනවා නුවණ බොහෝම දියුණු වූ අවස්ථාවකදී දියුණු නුවණට සාමාන්‍ය නුවණට පෙනෙන පෙනෙන දේවල් පෙනෙන සාමාන්‍ය නුවණට පෙනෙන දේවල් තිබෙන ඒ නුවණ ක්‍රමයෙන් දියුණු වේගෙන යනකොට දියුණුව අනුව කලින් නුදුසු දෙයක් දකිනවා කලින් නොපෙනුණු දෙයක් පෙනෙනවා. ඒකයි තත්ත්වය. දැන් කලින් පෙනුනේ නැති දේවල් පෙනෙනවා. කලින් Tamanට පෙරෙන්නේ Taman ඒක ධන වස්තුවක් හැටියට ඉන්නවා. එහෙම පෙනෙන්නේ. නුවණ දියුණු වේගෙන යන විට එම ඒක ධනත්වයක් නෙවෙයි පෙනෙන්නේ. වෙන වෙලා පෙනෙනවා. තමා දෙන්නේ කියලා පෙනෙන්නට පුළුවන්. එක්කෙනෙක් නෙවෙයි නාමය කියලා කොටසකුයි රූපය කියලා තව කොටසකුයි කියලා එහෙම පෙනෙන්නට ඒ නුවණ වැඩ දිනකොට දියුණු වෙනකොට නුවණ දියුණු වෙනවා. එහෙම නුවණ දියුණු වුණාම මෙහෙම නිශ්චලව තියෙන රූපයක් එයි කියලා එකක් දකින්නේ නැහැ නිරන්තරයෙන්. ඒකනේ දැන් එක අවස්ථාවකදී විදර්ශනාව ගැන කියන තැන තියෙනවනේ. ගඟක් අද්දර ගම් ඉවුරෙහි ඉන්න කෙනෙකුට වැසි වස්නා කල්හි වැහි බින්දු ඇති ඒ ජලෙහි ඇතිවන බුබුලු නැගී දිනි දිනි යන්නාක් මෙන් මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දක්නට ලැබෙනවා ඒ නුවණ එහෙම නුවණ නැති කෙනෙකුට අයි මටත් පේන්න එපාද කියලා කෙනෙක් හිතන්නට බැරි නෑ කාටත් පේන එක මටත් පේන එක ඒක එහෙම පේන්නේ නෑ හැම දෙනාටම හැම දෙයක්ම එහෙම දකින්නට බෑ නුවණේ ප්‍රමාණයට දකින්න නුවණ අනේ නිසා මේ නුවණ අරගෙන දැන් චතුරාර්ය සත්‍ය දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ කාහටද මෝඩ කෙනෙක් ආයෙත් නෙවෙයි මේ උපතින්ම ලක් නුවණ ඇති පස් දෙනෙක් මෙතන හිටියේ මිනිස්යන් අතර ඒ අයට ඔවුන්ගේ නුවණට කරුණ යොමු කළා ඉදිරිපත් කළේ ඔවුන්ගේ නුවණට එක කාරණේ මුලින්ම ඉදිරිපත් කළ කාරණේ මොකක්ද මේ දිහිගේ හරි නැtei විමුක්තියක් ලබා ගැනීම සඳහා ඒ නිසා ගිහිගේ අත්හැරලා මහාන වෙන්නට ඕනේ පැවිද්දක් ලබන්නට ඕනේ කියා ගිය අයට එක් ගිහිගෙහි පවත්නා වූ කාම සුඛල්ලි කාම යෝගයෙහි යෙදීමද සුදුසු නොවේ. ඒ වගේම පැවිද්දන් ඒ කාලෙහිදී සිදු කළ පරිදි කයට දැඩිසේ දුක් දීලා, කය තවලා එයින්ද බලාපොරොත්තු වන අර්ථය සිදු නොවේ. මේ මේනුත් දෙන්නේ කුමක්ද? එතන මතු කර දෙන්නේ කුමක්ද? නුවණින් බලන්නට දෙන්නා. නුවණ ඒක තේනවනේ. කයට දැඩි දුක් දීලා මේ විමුක්තියක් ලැබනවායි කියන එක ඥානාන්විතව නුවණ ඇතිව කල්පනා කරන විට සලකන්න ගන්නට බැරි දෙයක්, හිතා ගන්නට බැරි දෙයක්. මේකට දුක් දීමෙන් කොහොමද මේ දුකෙන් නිදහස් වෙන්නේ කියලා. ඒ වගේම කයට සැප දීලා ඒ කය දෙන සැපය මේ කාම ලෝකයේ ගිහිගෙයි තිබෙනවා. ගිහිගෙයි පංචකාමය. ඒ ගිහිගෙයි පංචකාමයේ අත්හැරලා ගිහිල්ලා මේ කුමටද කයට සැපදීමක් කර ඒ නිවනක් බලාපොරොත්තු වෙනවා. කයද මේ පංච කාම සැප වින්දනයේ. ඒ නිසා නුවණ නුවණැස මතු කළ දුන්නේ. නුවණැස ඒ අය විසින් පිළිපැදිය යුතු මාර්ගයක් ඇත්තේ. ඒ මාර්ගය පිළිබඳව එහෙම වදාරලා ඊළඟට මේ මාර්ගෙහි පිළිපදින්නේ කුමටද? මේ මේ මෙහි යම් දුකක් තියෙනවා කියලා කලකගෙනනේ. ලෝකයට මොකටද ආගම? ආගම මොකටද? ආගමක ගැන්ගෙන මේ ලෝකෙහි ජීවත් වෙන කාලය තුලදී සමාජයේ ජීවිතය හැඩගස්වා ගන්න හැටි උගන්වනවා ආගමිකයි. ඒකම නෙවෙයි ප්‍රධාන දේ. ආගමක් මිනිසුන්ට උවමනා කරන්නේ ඒ මේ ලෝකය පිළිබඳව නැත්නම් මේ තමා සිටින සත්‍යය පිළිබඳව වූ දුකක් ඇතේයි කියලා පිළිගන්නා නිසා. ඒ නිසානේ දැන් සමහර ආගම් තිබෙන ඒ ආගම් වල බලාපොරොත්තු වෙන පරමාර්ථයක් තිබෙනවා. මොකද්ද පරමාර්ථය? ස්වර්ගයට යන්න. දෙවියන් වහන්සේ වාසය කරන ස්වර්ගයට යන්න. එහෙම නැත්නම් බ්‍රහ්මයා සමග එකතු වෙන්න. ඇයි බ්‍රහ්මයා සමග එකතු වෙන්නේ? ඇයි ස්වර්ගයට යන්නේ? මෙහි තියම නරකද? මෙහි ඉන්නේ එක නරකයි. මෙහි මෙහි හොඳද? ඒ නිසා නේද ආගමක් ඕන. ඒකයි ආගම. ඉතින් මේක දුකයි කියන එකේ කවුරුත් පිළිගන්න. ඒ දුකක් කියන එක. එහෙම නැත්නම් මෙතනින් යන්න ඕන නෑ. මෙතන මිත් ඇහි. ස්වර්ගය ඕන නෑ. මෙතන මිත් ඇහි. බඹලෝ ඕන නෑ. මෙතන මිත් ඇහි. ඒ ආගම් වල එහෙම උගන්වනවා මේක දුකයි ඒ දැන් සැපයි. එහෙම නෙන්නේ. නමුත් අපේ ආගමේ එහෙම ඉගැන්වීමක් නැහැ. අපේ ආගමේ උගන්වන්නේ කොහෙත් දුකයි කියන එක. ඉපදීම යම් තැනකද එතන දුකක් නැහැ. උපදිනවා නම් ඒ ස්කන්ධ පංචකයක් ඕ පංචස්කන්ධ ඒක දේශා. පංචස්කන්ධය දුක මිසක අනිකක් නෙවෙයි. ඒ නිසා මේ පංචස්කන්ධ දුක්ඛය තරණය කිරීමයි එයින් නිදහස් වීමයි මේ ආගමේ උගන්වන සැපය. ඉතින් ඒ නිසා ඒ සැපය ලබන්න. ඒ සැපය ලබන්නට පංචස්කන්ධය අත්හරින්නට ඕනේ. ඒ එය සාන්ත සැපේම අන්තිම සැපේ ලබන්න. නේ? ඒ කියන්නේ දැන් ස්කන්ධ ශේෂ වූ නිර්වාණය කියනවා අපට. ස්කන්ධ නිරෝධය වූ නිර්වාණයක්. ඒ ස්කන්ධ ශේෂ වූ නිර්වාණය සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන ඒ මාර්ග සතරට පැමිණීමෙන් අපි ලබනවා. ස්කන්ධ ශේෂ නිර්වාණය. ඒ කියන්නේ නිවන අරමුණු කරනවා. නිවන දකිනවා, නිවන ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ දැකීම පිළ. ඒ දුකේ කියන එක එකෙන් එහෙම් පිට නිදහස් වුණාද නැහැ. පංචස්කන්ධ දුක්ඛය එහෙමම තිබෙනවා නේ. Tamanta මේක භවයේ පින්බම. දැන් සෝවාන් කෙනෙකුට නම් සත්‍යක්කප්පරම බැවින් ජාති හතක සුගති සංසාරය පිළිබඳ වූ පංචස්කන්ධ දුක්ඛය ඉතිරි. සතරදාගාමියාට තවත් එක භවයක් මේ මිනිස් ලොව ඉපදී ඉපදීමට හේතු භූත වෙන තරම් වූ ක්ලේශ කොටසක් ඉතිරිව තිබෙනවා ස්කන්ධ පංචකයේ ඉතිරි වෙනවා ඒ දුක පවතිනවා. අනාගාමී පුද්ගලයාට මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝක සය කියන මේ සප්තකාමස් වර්ගයේහි ඉපදීම පිළිබඳ වූ පංචස්කන්ධ දුක්ඛය එතර කළාට රූප ලෝක අරූප ලෝක කියන මේ භවයන්හි ස්කන්ධයන්ගේ දුක ඉතිරිව පවතී. රහතන් වහන්සේට ඒ අනාගත භව පිළිබඳ වූ සියලුම දුක් වලින් තමන් වහන්සේ නිදහස් වන අතර මේ ලබා තිබෙන ස්කන්ධ පංචකය පිළිබඳ දුක නැතුව ගියාද? නැහැ. උන්වහන්සේද නැතුව ගියා නම් මේ භවයේ ඇතිවිය හැකි දුක් ඒ දුක්ඛ වේදනා වශයෙන් උපදනා වූ දුක්ඛ සහගත කාය විඥානයේ උන්වහන්සේට තිබෙන දෝමනස්ස වේදනා වශයෙන් උපදනා වූ දුක්ඛය උන්වහන්සේට නැහැ. දෝමනස්ස වේදනා දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික සසංකාරික කියන ඒ සුද් දෙක සමග පවත්නා වූ දුක්ඛ වේදනාව උන්වහන්සේට නැහැ. ඒ දෙක උන්වහන්සේට උපදින්නේ නැති නිසා තරහව නැති බැවින් නමුත් දුක්ඛ සාගත කාය විඥානය කියන එක උන්වහන්සේට අනිත් අයට වගේම උපදිනවා. උපදින. එතකොට උන්වහන්සේට ස්කන්ධ පංචක දුක්ඛය කියලා දක්වන විට මේ ලබා තිබෙන ස්කන්ධ පංචක දුක්ඛය ඒ බරනම් තාම පිළෙන්නේ. ඒ බර පිළෙන්නේ. උන්වහන්සේ බහා තබනවා. මොන මොන බරක්ද බහා තබන්නේ? අනාගත ස්කන්ධ පංචකයේ පිළිබඳ වූ බරනම් බහා තබනවා. උන්වහන්සේ ඒ බර ඔසවාගෙන ඊට පස්සේ යන්නේ නැහැ. නමුත් මේ භවයේදී මේ ජීවත් වන කාල බුදුහන්සේට අර මේ ජීවිතයේ ලැබීමේ වරද ඒ හේතු කොටගෙන මේ ස්කන්ධ පංචකයත් ලැබීම දුකක් ලැබීමක් නේ අන්න ඒ දුක තියෙනවා ඒ ස්කන්ධ පංචක දුක්ඛය ඒ නිසා වහන්සේ රාහත්ුණයි කියලා ජීවත් වන්නට බලාපොරොත්තු වෙනවා නම් තමන් වහන්සේගේ පරිණිපාණය සිදුවන තුරු වහන්සේ පින්ඳ පාපේ වරින්නට ඕන පින්ඳ පාපේ සමහර ටිකේ පින්නපාතේ වඩිනකොට සමහර කෙනෙක් අ බණ්ඩක් වල බුදුරජාණන් වහන්සේක සමහරු කිව්වා මුණ්ඩක සමනක ඒ වගේ මුනි ශ්‍රමණයා කියලා දැන් ඉන්න සමහරු ඉන්නවනේ හාමුදුරු නමක් මුණ ගැසුනම ආපහු එනවනේ හිත කනස්සල්ලටපත් වෙලා ඒ වගේ රහතන් වහන්සේ නමක්ම දකින්නට ලැබුණා ලැබුණා ඒ තර කතාව කියලා එන්නට පුළුවන් ඉතින් අනුන්ගේ එහෙම ගර්හාවට දෝෂයට සමච්චලයට එහෙම භාජන වෙන්න එකක් තිබෙනවා ඉතින් නේ සමහර විට සමහරේ ගහන්න පුළුවන් ගහන්නට පුළුවන් ශරීරාම්දුරන්ට තොප්පක් ගන්න යකෙක් ඈ යකෙක් තොප්පක් ගන්න අනිත් එක්කෙනා වලක් වද්දි අනිත් යකා වලක් වද්දි මේ යකා යන්න ඔහුට හිතුණා අනින්ද තොප්පා අනින්ද උන්වහන්සේ එදා නවාරූපිතේහි ඒ කියන්නේ හිස මේ මුදු කරගෙන හිටිය එදා ඉතින් මේ සඳ බබලන රාත්‍රියක මේ මුන් දෙන්න යනවා අහසෙ. ඒකෙත් හිතුණා නන්දයක් ආකරනේ. යක් තොපකනේ හිතුණා. අනිත් කෙනෙක් එපා කියලා. නෑ කියලා සරියුත්හාමුදුරේ වේලේ සමාපත්තියට සමවැදුණු නිසා උන්වහන්සේට ඒක දැනෙන්නේවත් නැහැ. නමුත් අර යකා මොකද වුනේ? පොළොවට වැටිලා ගියා විරේ. එදෙන්නේ. ඉතින් අර ඒ විදිහේ දේවල් සිදු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට දෙව්දතුන් ගලක් කරන්නේ ඒ ගල් පතුර වතුරක් වැඩි උන්වහන්සේගේ ඒ පතුලෙහි ලේ කිරුණන එතන ලේ කිරුණා. ඉතින් මේ වේදනා දනවන එකක් උන්වහන්සේගේ ශරීරයට බලවත් වේදනාවක් තිබුණා. ජීවකතුමා වෙදකත් නේ ජීවකතුමා බෙහෙත් බැඳලා කිව්වා මේ ගලවන්න වේලාවක් තියෙනවා. ඒ එළේ එන්නයි ලෑස්තිව හිටියේ. නමුත් ඔහුට එන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ නියම වේලාවෙදි ගලවලා දාලා තිබුණා. නමුත් මේ වේදන මොන ඇයි මේ වේදනාව හටගත්තේ? මේ වේදනා ස්කන්ධයක් තියෙනවා තාම. මේ වේදනා ස්කන්ධයක් ඇතිවීමට සුදුසු ඒ ස්ථානය වෙන කාය ප්‍රසාදයකුත් පවතිනවා. ඒ කය, ආසිත, නාම රූප ඒව පවතින. ඒ නිසා මහා තබන්නේ අනාගත ආයති සංසාර දුක්ඛය ආයති ආයති සංසාර දුක්ඛ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛා ජාති පුනක් පුනන්. දුක්ඛා ජාති පුනක් නැවත නැවත ඉපදීම දුකයි. උපදීමත් මෙන්න මේ දුක් කියලා. මේ දුක් කියන මොනවාද? ජාති දුක. කියන්නේ ඉපදීමත් එක්කම තියෙන එක නේ ජාති දුක. ඊළඟට උපන් තැනැත්තා ජරාවටපත් වෙනවා. ජරාවයි කියන එක දිරණ එක. ජරා ජීරණතා කම්මිච්ඡන් පාලිත්තං වල්පතේතා ආයනෝ සංහාරු ඉන්ද්‍රියාණං පරිපාකෝ අයං උච්චති ජරා ඒ කියන. ඒ කියන්නේ මේ ජරා දුක්ඛ. ඉතින් ඒක දුකක් නෙවෙයි. සමහරු බලන්න ජරා ජීර්ණ වෙලා සමාජයේ වැඩ කටයුතු තමාට කරගන්නට බෑ. পায় සබන තැන නෙවෙයි পায় යන්නේ. අත යවන තැනට නෙවෙයි අත යන්නේ. අනෙකක් තබා තමාගේ හිස කසනවා හිසට අතගෙන යන්නට බැරි තරමට ජරා ජීර්ණ වෙන අවස්ථාවක් තිබෙනවා. මදුරුවන් මෙස්සන් ආදී සතුන් කරන පීඩා නියන්තන් ඉවත් කර ගන්නටවත් බැරිව එක තැන හොන අය සිටිනවන් මොකද මේ ජරාවට පැමිණීම ජරාව කියන එක මේ ස්කන්ධ පංචකයෙහි ස්වභාවයක් එයට ආවේනික එකක් පැමිණෙන දෙයක් නැමෙන්න දෙයක්. ඒ තරම් කාලයක් ජීවත් වුණොත් නම් ඒක වෙනවා. මේ දැන් ඒ නිසා සමහරු ඉතින් ප්‍රාර්ථනා පිළිෙන්නේ කොහොමද? මේ බැරි වෙනකන් ඉන්න එපා. ඉතින් ඉස්සෙල්ලා යන්නේ ඒක හොඳයි කියලා. එහෙම කියන අය සිටිනවා. කාටවත් කරදරයක් කරන්නේ නැතුව කලින් යන්නට කියනවා නම් හොඳයි කියලා. හැබැයි ඒ කියන එකත් එක්කම තවත් වෙනවා ජරාවට ප්‍රශ්න ලැබෙනවායි කියන දුකක් ගැන කියනවනේ. ජරන්පත්වා මරණන් කියලා. ඒක ගැන බයයි. මේ බයක් තියෙනවා. ඒ නිසා එහෙම මැරෙන්නටම ලෑස්ති නෑ. මේ මරණයත් එකක් දික් කරගන්නටත් කැමති. එහෙමත් තියෙනවා. මොකද මේ ස්කන්ධ පංචකයට අපේ තියෙන ඇල්ම ඕම බලවත්. මේ බලවත් වූ ඇල්ම අතර අපි ඊටාම ඇලෙන්නේ මේ ස්කන්ධ පංචකය ජීවත් කරගන්න. ජීවිතේ පවත්වා ගන්නට විසක ජීවිතේ නැති කරගන්නට නෙවෙයි. ජීවිතේ පවත්වා ගැනීමට ආසයි. ජීවත් වීමට ආසයි. ඒ ජීවත් වීමට තිබෙන ආශාව අත් නොහැර සිටියදීම තමයි අපගේ ජීවිතය කවදා හරි නැතිවන්නේ. ඒ නිසා තමයි මේ ජීවත් වීමේ ආශාව හේතු කොටගෙන අපට නැවත ජීවිතයක් ලැබෙන්නේ. ඊට සුදුසු වන කර්මයට ඊට ඒ ජීවිතය ලබා ගැනීමට ඉවහල් වන කර්මය නිසා. ඒ නිසා ජීවත් වීමක් තියෙනවා. ඒ ජීවත් වන කාලය තුළදී අපි ජරාවටපත් වෙනවා. ජරා කියන්නේ ඉතින් ජරා ජීර්ණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචතා ආයුනෝ සංඝාන ඉන්ද්‍රියාණං පරිපාකෝ අයං උච්චති ජරා දැන් මෙතන මේ ජරාව නම් ප්‍රකට ජරාව අපට තේන්න තිබෙන ජරාව හිසටේ පැසීමේ කියන එක ජරාවක් හැටියට ඊළඟට දත් වැටීම කැඩීමේ කියන එක ජරාවක් හැටියට ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචතා හැම රැලි වැටීම ජරාවේ ලක්ෂණ ජරාව. ආයුරෝ සංහානි. Tamange වයස ගත වෙවි යනවා. ආයු ගෙවි ගෙවි යන ආයු සංහාන. ඉන්ද්‍රියානම් පරිපාක. ඇස කන ආදී ඉන්ද්‍රිය. ඉතින් බලන්න මේ ජරාව සමහර දැන් සමහර හිතන්නට පුළුවන් ජරාවයි කියන්නේ අන්තිම කාලයේදී එන එකක් කියන්නේ නෑ. ඒ ජරාව උපන් මොහොතේ සිටම ඇතිවෙන එකක්. උපන් මොහොතේ සිටම ඇතිවන එකක් ජරාව. ඒ නිසා ඒ ජරාව එකිනෙක කෙනාට ඒ කලින් ලැබෙනවා. බොහොම ඉක්මනින් සිදු වෙනවා. දැන් සමහර වෙලාවට මේ පින්නතුන්ට පේනවා ඇති. සමහරෙකු උපස් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් සමහරෙක් පාවිච්චි කරනවා. මොකද හේතුව? මේ තමන්ට තමන්ගේ දෘෂ්ටිය ඇස්වල පෙනීමේ තියෙන අඩුවක්. නේ නැත්නම් කන්නට දාන්නේ මේ මේ වෙන කාර්යයක් නිසා නෙවෙයි කෙනීමේ අඩුවක් තිබෙනවා මොකද ඒ අඩුව උනේ ඒ අඩු වෙන බව කියන එක කාටවත් නවත්වාලිය හැකි දෙයක්ුත් නෙවෙයි ඒ මේවා කියන ආවේනික ගති සමහරුන්ට ඒ తත්වය මුලදීම කලින්ම ඇති වෙන සමහර කුඩා ළමයි දාගෙන ඉන්නේ ඒ මේ ශරීරෙහි කිසිදු තැනක් පිළිබඳව අපට කියන්න බෑ. මේ තැනට ජරාව බොහෝම පරක් වෙලා ඉන්නේ මේ තැනට ඉක්මනට එනවා කියලා. එහෙම කියන්න බෑ. ඒ කොයි තැනක් ජරාව ජීර්ණ වෙන තැනක් හැම තැනම ජරාවටපත් වෙන මුළු ශරීරයේ කිසිදු කොටසක් නැහැ. හැම කොටසක්ම ජරා කියන තත්වයටපත් විය හැකි දෙයක්. ජරා. ඉතින් මේ ජරාව එක එක තැන් වලින් ප්‍රකට වෙනවා. ඒක හරියට ඇත්තෙන්ම ඒක ජරාවේ බාහිර ලක්ෂණය. ජරාවේ තියෙන බාහිර පෙනුම ජරාව හඳුනා ගන්න හැකි වෙන බාහිර පෙනුම මිසක නියම ජරාවම නෙවෙයි. ජරාවේ කියන එක නිරන්තරයෙන් සිදු වෙන එක. ඒ දිරීමයි කියන එක ජරා කියන්නේ දිරීම. ඒ දිරීමයි කියන එක නිරන්තරයෙන් සිදු වෙනවා. නිරන්තරයෙන්. ඒ නිරන්තරයෙන් සිදුවන දිරීම එක් කලකදී පේන්න පටන් ගන්නවා. ඒක හරියට ගම් වතුරක් දලාලා දෙගොඩ තලා ගිය කල්හි වතුර දැස ගියාම පෙනෙන්නට තිබෙනවනේ. ඒ ජලපහර මෙන්න මේ තත්වා පැතිර ගියාය. සමහර විටක තාප්ප, බිත්ති ආදී වතුර තිබෙනවා. වතුර රැඳුම්කම් තියෙනවා. එහෙම නැත්නම් පරඩැල්ලාදී දේවල් අර වතුරෙන් ගලාපු දේවල් ගොඩබිම දාලා ගිහින් තිබෙනවා. අන්න ඒවා අනුසාරයෙන් අපි තේරුම් ගන්නවා මේ දක්වා මේ ජලය පැතිර ගිහින් තිබෙනවායි. අන්න ඒ වගේ ජරාව ගිය පාර පෙන්නන ලකුණු තමයි මේ හිසකේ පැසීම ආදී වශයෙන් දැක්වෙන්නේ. නමුත් ජරාවේ කියන එක නිරන්තරයෙන් සිදුවන එකක්. ඒ නිරන්තරයෙන් සිදුවන ජරාව පිළිබඳව නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතෙන් ඉවදාරන්නේ හැම දිනාටම පේන දෙයක් ගැනයි මේ කියන්නේ. මේ සත්‍ය කතාවෙහිදී වහන්සේ ජරා ජීවනතා කම්මිච්ඡන් අර ජරා ජීවනතා කියන එකේ නම් කියන්නේ ඒ ක්‍රමයේ මේ ක්ෂණිකව සිදුවන ජරාවක්. එතන දැක්කෙනවා. ජරා ජීවනතා කණ්ඩිච්ඡන් පාලිච්ඡන් වලිත්තචතායු සංහාන ඉන්ද්‍රියානම් පරිපාකෝ කියන එක තේරෙන්නේ. ඉන්ද්‍රියානම් පරිපාකෝ කියන්නේ මේ ෂඩේන්ද්‍රියන් ඇස කන දිව නැරය ශරීරය සිත කියන මේ ඉන්ද්‍රිය ෂය ඒවායේ දුර්වලත්වය ඒවා පිරිහෙන බව ඒවායේ ශක්තියේ පිරිහීම ඒ පිරිහීම කරා ජීරණක ඉතින් ඒකද දුක ව්‍යාධිති දුක්ඛෝ ලෙඩවීම මේ ලෙඩවීම මේ මක්නිසාද වන්නේ මේ ශරීරයේ පිළිබඳ නැත්නම් පංචස්කන්ධයේ පිළිබඳව තිබෙන අනිත්‍යයේම එක ලක්ෂණයක් නේද? නැත්නම් අනිත්‍ය නොවේ නම් ස්කන්ධ පංචකය කවුරුවත් ළඩ වෙන්නේ නැහැ. ළඩ වෙන්නේ නැහැ. ඒ ළඩ වෙනවයි කියන්නේ මේ අනිත්‍ය ස්වභාවය හේතු කොටගෙන මෙහි සිදුවන විකෘති වෙනස්කම් එකාකාරව නොකවීමක් නේ. ව්‍යාධි දුක්ඛ. ඉතින් ව්‍යාධි දුක්ඛය කොයි තරම්ද? ගඩගිඩි වනපිලිකා බගන්දලා ආදී වශයෙන් එන මේ රෝග තියෙනවා නේ අතිසාර ඔයාගේ වශයෙන් ඉන්න කොච්චර රෝග ඉතින් මේ ආරෝග්‍ය ශාලාවකට ගියාම අපිට හිතා ගන්නට පුළුවන් මොනතරම්ද මිනිසුන් මොනතරම් මිනිසුන් දුක් විඳිනවද මේ රෝගී බව නිසාම ව්‍යාධි දුක්ඛායක බලවත් දුකක් මානසික වශයෙන්ද කායික වශයෙන් කායට ලැබෙන දුක ඒ රෝගය නිසා ඒ වගේම මේ රෝගය නිසා තමයි මානසිකව විඳින දුක. බලවත්. යාදිති. ඊළඟට මේ ඔක්කොමත් එක්ක ඉන්නට කැමති කව් සමහර. මේ ඔක්කොමත් එක්ක ඉන්නට කැමති ඒ නිසා තමයි කකුල් නෑ අත් නෑ ඒත් ඉන්නවා. නේ? ඇස් නෑ ඒත් ඉන්නවා. කන හෙන්නෙත් නෑ ඒත් ඉන්නවා. ඉන්න කැමති, ඉන්න ආසයි. ඉන්න උවමනාවක් තිබෙනවා. දිවි නැතර කරගන්න නෙවෙයි කියන්නේ. නමුත් අන්තිමට ඒ නොකමැති දේ සිදුවේ. මොකක්ද? මරණම්පි. මරණම්පි දුක්ඛං. මරණයට පැමිණෙනකොට බොහෝ දෙනෙක් හඳුනි සලන. හඳුනි සලන. ඒ මොකද එයාට ඇති වෙනවා බලවත් දුකක්. කායික වශයෙන්ම නෙමෙයි මානසික වශයෙන් ලොකු දුකක් ඇති වෙනවා. මානසික වශයෙන් ලොකු දුකක් ඇතිවන්නේ Taman මේ මරණයට ලෑස්තිව නොසිටි හේතුව. සමාගයේ කියා සලකන අමුදරුවන් පිළිබඳ බලවත් ඇල්මක් සමහර විට අපට ඒ අයගෙන් මරණයෙන් වෙන් වෙලා යාම නෙවෙයි දවසක් දෙකක් ඈත් වෙලා ඉන්නටත් බෑ එහෙම අමාරුකම් තිබෙනවනේ සමහර විටක දවසක් දෙකක්වත් ඈත් වෙලා ඉන්නට අමාරුයි එහෙම අයගෙන් සදාහතම වෙන්වී යාමක් වන්නේ තමා ප්‍රිය කරපු දේවල් අත්හැරලා තමා ප්‍රිය කළ පුද්ගලයන් අත්හැරලා තමා සැපයි කියා සලකාගත් මේ සියල්ලම අත්හැරලා තමයි යන්නේ ඒ අවස්ථාවට තමා කලින් සිට ලෑස්තිව සිටියේ නැත්නම් ඒ ගැන මෙනෙහි කරලා මරණය පිළිබඳව මෙනෙහි කරලා ඒ අවස්ථාව කවදා හෝ එනවයි කියලා ඊට සිලෑස්ති වීම වශයෙන් තමාගේ සිත හදාගත්තේ නැත්නම් පවින් වැළකීලා පින විදහාමෙන් යෙදිලා භාවනා ආදිය කරලා එහෙම නැති කෙනෙකුට බොහොම අමාරු තත්ත්වයක් වෙනවා ඒ අවස්ථාවේ.